උතික මහත්මයා තව ප්‍රශ්න තියෙනවද? හඳුනේ මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් මම ලොහසෙන් අහන්න කල්පනා කරේ අර උච්ඡේද දෘෂ්ටිය ගැන. මම ඊට ඉස්සෙල්ලා හිතාගෙන හිටියපු දෙයට වඩා ඔබවහන්සේ අද දේශනා කරපු දේ පොඩ්ඩක් වෙනස් වෙනදා. එතකොට හඳුනේ දැන් ගොඩාක්ම භෞතික විදිහට හිතන කට්ටිය තමයි මම හිතාගෙන හිටියේ උච්ඡේද දෘෂ්ටිය කියලා. ඒ කියන්නේ රොබෝල වගේ සත්තු ඉන්නවා. ඒ මේ ඒ වැඩ වැඩ කටයුතු කරලා ඒ ඒ සතා ඒ කියන්නේ නැති වෙලා යනවා කියන්නේ සම්පූර්ණ භෞතික ක්‍රියාවලියක් කියන අදහස. එහෙම නැතු අර මේ ආත්මයක් හෝ එහෙම දෙයක් නැහැනේ ඉබේ ඇති වෙන දේවල්. දැන් සුදු ජීවියෙක් ඉබේ ඇති වෙනවා. එහෙම නැත්නම් සෛලයක් තියෙනවා. ඉතින් එහෙම එහෙම ඇති වෙනවා මිසක් වෙන එළියෙන් ආපු දෙයක් මේක එකතු වෙලා නැහැ. කියන අදහස නෙමෙයිද හඳුරන්නේ මේ උච්ච දෘෂ්ටික නෙමෙයි නැත්නම් ඒක වෙනත්ම වර්ගයේ දෙයක්ද මේ ඔය කියපු දෙයට වඩා. එහෙමයි. දැන් ඔය භෞතිකවාදීන් තුලත් බහුලව උච්ච දෘෂ්ටිය තියෙන්නට පුළුවන්. එතකොට දැන් ඒ භෞතිකවාදියා තුල හුඟක් වෙලාවට උච්ඡේද දෘෂ්ටිය ඇති වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන් දැන් සමහරු ඇති කරගෙන තියෙනවානේ අදිච්ච සමුප්පන්න අදිච්ච සමුප්පන්න කියන්නේ මේවා කිසිවක් මේ හේතු ප්‍රත්‍ය වශයෙන් සිද්ධ වෙනව නෙවෙයි ඒවා ඉබේ එහෙම වෙනවා ඒක කවුරු හරි විසින් එහෙම මවලා තියෙනවා ඒක ඉවර වුණාම ඒක එතනින් ඉවරයි එතකොට ඒ ඒ ඊශ්වර නිර්මාණවාදය. එතකොට තව කෙනෙක් මේක නිර්මාණය කළා නිර්මාණය කරපු නිසා පවතිනවා. ඒක ඉවරුනහම මොකුත් නැහැ ඒ විදිහට. ඊළඟට අදිච්ච සමුප්පන්නවාදය කියලා කියන්නේ ඒවට මොකක්වත් හේතු දක්වන්න බෑ. ඉබේ පහළ වෙනවා, ඉබේ නැති වෙනවා. මොකක්වත් හේතු නැහැ. ඒ විදිහට. එතකොට තව සමහරු තමයි අර විදිහට ආත්මීය වශයෙන්. එතකොට දැන් ඔය කොයි කවුරු වුණත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර දෙසටක් දෘෂ්ටීන් ගැන කතා කරනවා. ඒ හැම දෘෂ්ටියක් තුළම අර ආත්මීය සංකල්පනාවෙන් එයයි මිදිලා නැහැ. මොකද ආත්මීය සංකල්පනාවෙන් ඇත්තටම මිදෙන්න පුළුවන් වෙන්නේ මේ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප සමූහයක් විතරයි කියන මේ දැක්ම සහ ඒවා හැම මොහොතකම ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යන අනිත්‍යයි කියන. හේතුඵල භාවය කියන්නේ සංකත විපරිණාම කියන මේ ලක්ෂණ දෙක හරියටම දකින්න පුළුවන් නම් විතරයි ආත්ම කියන සංකල්පය මනසින් ඉවත් වෙන්නේ. එතකොට ඒ ධර්මතාවය නොදකින හැමදෙනාම ගන්න තීරණ අර ආත්ම මූලිකව තමයි ගන්න. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒක පැහැදිලි කරන්නේ කවරාකාරයෙන් වුණත් ඒගොල්ලන්ගේ දෘෂ්ටිය ක්‍රියාත්මක වෙන්නේ අර ආත්මීය කියන පදනම තුල ඉඳගෙනයි. ඒ නිසා මොනතරම් භෞතිකවාදී කියලා කිව්වත් ඒ අය තුල ආත්මීය සංකල්පය තුල බැසගෙන තමයි ඒ තීරණ ගන්න. හොඳයි. අවසරයි. හොඳයි.